අද අප කල්පනා කළා මේ ඇයිද කසේ භාරද්දාල සූත්‍රයේ අර්ථය සරල ධර්ම කරුණිකයක් විදිහට තේමට බුදුරජාණන් වහන්සේ මඟදරට ඒකනාලායන් කියන බ්‍රාහ්මණ ගමේ වාසය කරන කාලේ එක්තරා බ්‍රාහ්මණයෙක් කසේ භාරද්දාල කියලා නමින් හඳුන්වන බ්‍රාහ්මණයෙක් ලඟු සංස්කෘතියක් උදවන ගොවිතැන් කටයුතු කරන්නට පටන් ගත්තා. ඒ කර්මාන්තය කරන ස්ථානයට බුදුරජාණන් වහන්සේ පිළිඳ පාදයේ සඳහා වැඩියා. ඒ බුදුරජාණන් වහන්සේ වඩින විට ඒ සති භාවනාව ගාමණය ආහාර ගණනය සිටියා. බුදුරජාණන් වහන්සේ පිටිකෙනස වැඩලා පස්කෙන් වැඩ සිටිනවා. සති භාවනාව ගාමණය බුදුරජාණන් වහන්සේ එසේ වැඩ සිටින ආකාරයෙන් දැකලා ප්‍රකාශ කරනවා මංකෝ සමනය සකාමිත වපාමිත අතික්වාසය වපිත්තාත බුද්ධයාමි කොමනේ මම මේ හාල වපුරුල කොටන විචාර කරලා තමයි කන්නේ තොන්පේ සමනය කටස්සතේ වපස්සතේ අතික්වාසය වපිත්තාත බුද්ධයාසතු උඹස්සමනේ ආල කොටන වපුරුල තමන්ම හොයාගෙන කණේටයි තියෙන්නේ ඒ විදිහට ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා අහමතකෝ ගාස්මනං සකාමසේව පාමිච අතිස්සාචේ වතිස්සාච නින්දානෝති මම ගාස්මනේ කාල කොටල වතුර තමයි ආහාර ගන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනකොට ඒ කසේ බාරද්දා ගාස්මනය කියලා නකෝපනමයන් පස්සාම භූතෝ භූතමස්ස යුගංවා මංගලංවා පාලංවා පාක්ෂණංවා බලවද්දේවා අත්තකතන භවන භූතමෝ ඒවමාහ අහංසකෝ ආත්මන සත්‍යාමච්ච වපාමච්ච අතිස්වාච ලපිස්සාච නියාමී සමාන බව දවසනේ ඔබ වහන්සේ නමස්කාර සකල වතුරක් යන කණායි කියලා ප්‍රකාශ කළාට ඔබහන්සේගේ නමුලක් තේරුණත් නැහැ. නියමමක් තේරුණත් නැහැ. හරකුන් තේරුණත් නැහැ. එමත් කියන්නේ මොන බොරුපකරන දක්නටත් නැහැ. අස්සකෝ පටිදානාචීනක පස්සානන්තේ කක්කින්නේ. කක්කින නොකොච්චිතෝ බෝහි යත්තහාර ගාන නොකේ කක්කින්නේ. එනිසා බුදුදහම මහත් කෙනෙක් වෙනවා. අපිට මේ ගුරු උපකාරය ලැබෙන ඔබගේ ගුරු උපකාරය අපට දක්නට ලැබෙන නිසා අපට මේ ගුරු උපකාර ඔබගේ ගුරු උපකාරය කොහොමද කියලා ප්‍රකාශ කරන්න. මේකේ බුදුරජාණන් වහන්සේ වදාළා සද්ධාදී ගම්මන් සපෝ මුඛේ පනවාමේ විසලං වලං ඉවේසා මනෝ යතංකා සතිමේ පාලකාචනං ආය බුද්ධසෝ වචේ බුද්ධසෝ ආහාරේ උදරේ යතෝ සත්තං සරෝමි සදාන සෝරණං සම්මෝ සම්මාචාන විද්‍යාමේ දුර දෝරයන් යෝගං හේමාදිවාහන ගච්ඡති අනුපදං සරණං යත්ත සංසානසෝ සති එවං නිසා සතෝ පත්මතා සාහෝති අමතං සලා ඒතං පච්චං සතන පාන සම්බ දුක්ඛා කාමෝසති සංගාසා හතර කතා කරා. ධාතමනේ ඔබ මේ මොහොතෙන් කරගෙන ඉත ඒක දීගම් වපුරන උදාහරණයක් දී කියන එක තමයි ඒ වගේම මගේ මේ ලෝකෙන දීර්ඝයක් තියෙනවා ඒක සද්ධා දීජන සද්ධායි. ඔබේ මේ ලෝකෙන වලට වසුරාවක් තියෙනවා අවස්ථාවක් තියෙනවා. මගේ මේ ලෝකෙනට වසුරක් තියෙනවා. සකෝ උත්ති මගේ සත්‍යයි මේ ජලය. ඔබට නගලක්ෂා විරහක් තිබෙනවා. මගේ මේ නගර සහ විදහ තමයි පඤ්ඤා මේ යබනම් ගලන ප්‍රඥාව. ඊළඟට ඒ නමුත් ඔබගේ නමුලේ තියෙන හිස්ස වගේ තමයි සිරිය. මිය පවත්ව තියෙන දක්ෂා භාවය. මනෝ දක්ෂා ඔබගේ දස වගේ ඒ කියන්නේ ඉහළහේ දැඳලා තියෙන නමද ඒ දකකින් අන්න ඒ වගේ තමයි මේ මගේ සමාධිමත් චිත්තයේ සතියේ මේ කාල පාසනා නඹගේ සිවිත් දීගෙන වගේ තමයි මගේ සතිය. ඔබ මේ කුඹුර වැටුවාට පස්සව ආරක්ෂා කරනවා වගේ මමත් ආරක්ෂා කරනවා කාය බුද්ධෝ වචී බුද්ධෝ ආහාරයේ දරියතෝ මම කය සංවර කරන ආරක්ෂා කරනවා වචනේ සංවර කරනවා ආහාරයේ සංවර වෙනවා ඔබ මේ කුඹුර පටන් ගත්ත දවසේ සිට අත්පැන්න නෙලා ගන්නා තෙක්ම සෑම කක්ෂාවියක්ම අප අතපත් නොකොට අඛණ්ඩ ලෙස ඉටු කරන්න ආසේ මමත් නිර්ලාමයේ දුර දෝරයන් යෝගක්ෂේමාදි වාහන ගච්ඡති යන වස්සත්සන් දක්ෂ දන්සාන සෝසති යම් තැනකට ගොස් මේ ශෝක කිරීම නතර වෙනවාද එතනකින් දැනකේකින මහාගත්මය විස්සාහය දිගෙන දිගටම පැවැත්වුවා ඒක විදිහේ ඔබ මේ කුමලේ තියෙන වලකලා කියලා ගිය සම්පූර්ණයෙන් ඉවත් කරලා ඒකට උවදුනකයි දේවල් ඉවත් කරනවා ඇතේ මම සත්‍යං කරෝමි නිද්දාන චතුරාර්ය සත්‍ය දර්ශනය සහ යථාභූත ඥාන දර්ශනයෙන් ප්‍රතිවිරුද්ධෝ ධර්මයන් ක්ලේශ ධර්මයන් ආදී සක්වා හරිනම් ඔබ මේ ගොවිතැන් කළා ඊට පස්සේ වාස්තන නැදලා නැවත ගොවිතැන් කරන තෙක් විවේකයක් ගන්නවාසේ මමත් විවේකයෙන් ඉන්නවා අදහස් කළ විමුක්තියයි ඒ විවේකය ඔබට මේ නැවත මට ගොවිතැන් කරන්නට නැහැ ඒක මේ සාපකේ කත්තා මේ ආකාරයෙන් මා මේ ගොවිතැන කළා හෝති යමතක් කළා ඒ වේතන කරලා මට අමුත් ඵලයක් ලැබුණා. ඒ සාමකටින කටස්වාන ඒ කටි ඒ වේතන කරාට පසුව සම්බ දුක්ඛ සමුච්චයේ සියලු දුකින් අත්මුදා. මේ ප්‍රකාශ කළාදපත්ව ඒ කටි මහරජාණන් වහන්සේ අනුබුදුරජාණන් වහන්සේට පිරිසිදු වගයක් පූජා කළා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැහැ. රතදිගුසන්න භෝජනේයං සංකප්ප සංඝාස්මනේ සධම්මෝ රතදිගුසම් පනදං සිබුද්ධා ධම්මේ සතිදාස්මනං කෙරේසාතේ වදාලා රාත්‍රියේ දාසන කීවට පසුව ධර්මයේ දේශනා කළාට පසුව ඔබ මට මේ දෙන කිසි පිරිසිදු කායාශය මම පිළිගන්නට කැමති නැහැ ආදීයේ සම්මාදීයේ යහපත් කරලමන් පවත්වන ලද බුදුවරුන්ගේ ශාස්ත්‍ර ධර්මයේයි අන්‍යයන්තාන් අන්‍යයන් අයලන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අන්‍යයන්තේයනේ නම් මහේසින් හේනාපවන්න කොකොච්චෝ ප්‍රසන්නතන අනේන පාණං උපත්තහංසෝ චේතනං කම්පනෝතේ පස්සෝති එමෙනිසා වාක්‍යය ඔබ මේ කීවතට අමතරව වෙනත් සෑම දෙයක් වලින් තේනාසං තේනාස්ත්‍රයන් වහන්සේ රාජ රහතන් වහන්සේලාට පූජා කරන්න ඒක ඔබට ලැබෙන අනුත්තර මහා පුණ්‍යකත. එසේ ප්‍රකාශ කළාට පසුව සතේ බාහන ගාන වාක්‍යය බුදුදාන මහන්සියගෙන් විමසනවා අත පස්සකාරම භෝගෝත්තම මනපායා සම්දාමයේ සිටහ කාට දෙනම් ලා බුදුරජාණන් වහන්සේ මේ පායාසේ මම දෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන අනක වහන්සන්නා වාස්නවස්ථානයේ සදීනකේ යෝකේ සමාධකේ සබ්බහමකේ සත්තුනා බ්‍රාහ්මණය අකජාය යත්තෝ පායාස බුද්ධෝ සම්මා කල්යාණං වච්චේ අඤ්ඤත් සකාලකස්වා සකාලක සංකස්වා බ්‍රාහ්මණය මම හෝ මගේ ශ්‍රාවකයෙක් හැර මේ පායාසයේ ගෙනීමෙන් පසුව ඒ දිනවන ලබන කිසිම කෙනෙක් දෙවියන් සහිත බක්මයන් සහිත මාගයන් සහිත මේ මේ ලෝකවල කිසිවකට මා දකින්නේ නැහැ. ඒ කියන්නේ කිසිම සත්‍යයකට මට හා මගේ ශ්‍රාවකයෙකුට හැර වෙන කිසිවෙකුට මේ පායාසයේ දිනවන්නේ නැහැ. එහෙමනම් තේමෙන ස්වාමීන් වහන්සේ සම්පාදසන් අපහරි සේවා සද්දේහි අපාන සේවා වසලා තේරිති. එහෙනම් මේ පායාසය බ්‍රාහ්මණය මේ තනතුර නැති තැනකට දමන්න නැත්නම් සත්‍යය නැති තැනක වතුර සත්‍යය නැති වතුරක දාන්න. ඊට පස්සේ මේ බ්‍රාහ්මණය ඒ පායාසය ඒ පිළිසිදු ගිහිල්ලා වතුර නැති තැනක දැම්මා. අතකොටෝපායසෝබ්බේ පස්කස්සෝ චිත්තිකාය චේතිචිතාය සංයෝපායත සම්පදෝපායතේ එම වතුරට දැනුමාට පසුව හරියට රස්නේ කියපියක් වතුරට ඉබුවාට පස්සේ ඒක පද්ද කරමින් ගොමයි එන් නැගෙන ආසේ අර සීතල පායාසේ සීතල ජලයට දැනුමාට පසුව කිච්චාය තීතිකුචාය තීතිකුචි ගාලා පොකරන්නට පටන් ගත්තා සංගෝපායති සංකදෝපායති දුක දාන්නට පටන් ගත්තා මෙහිදී මේ වාක්‍යය බේතපත් කරන බුදුරජාණන් වහන්සේ ළඟට ආව වැඳලා පැවිද්ද ඉඳලා ඒ පැවිද්ද ලබාගෙන සිත කාලෙකින්ම රහත් ඵලෙ සැනසෙනවා. මේ කයසකේ බාරද්වාජ දාස්මන කපී බාරද්වාජ සූත්‍රයේ කියන ඉතා කෙටි කාලය අදහස. බුදුරජාණන් වහන්සේ වදාළා සද්ධා ආදී ගන්න. සද්ධාව තමයි දීගේ ඕනෑම අස්තනයක් ලැබීමට නම් යහපත් වූ දීගයක් වපුරන්නට ඕන. වපුරන ලද දීගේ කැඩීමක් කඩපළු වෙලා තිබෙනවා නම් එහෙම නැත්නම් මේක කලු වෙලා තිබෙනවා නම් නැත්නම් මේක කුණු වෙලා තිබෙනවා නම් ඒක ආකාර දෙයක් නම් ඒ නිදීනේ යහපත් ප්‍රතිඵලයක් හස්සන්නක් වෙනකොට ලබන්නට බෑ. ඒ වගේම මේ අමෘතපල සංඝාත නිර්වාණය ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වන යෝගාවචරය විසින් සත්‍යව දීපයක් කරගන්නට ඕනේ. ඒ ශ්‍රද්ධාව කෙරෙහි ඒ ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සම්මන රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි තියෙන අතර අප්‍රසාදයේ පැහැදීම. එබැවින් පැහැදීමක් පිටකෙනකොට පමණයි මේ නිවන් මාර්ගය යහපත් ප්‍රතිඵල අත්පත් කර ගන්නට පුළුවන් වන්නේ. මේ අය අතරින් මේක දෙනෙක් නෙවෙයි බොහෝ දෙනෙක්ගේම ශ්‍රද්ධාව කැඩිලා බිඳිලා පළ දෙලා. ඒක නිසා මම කියන්නේ ප්‍රයෝජන ගන්නට බැහැ. දැන් උදාහරණයක් දෙකක් කියන්නම් මේ අය සැකසීම සඳහා මේ අයගේ වැරදි පෙන්වා දෙන්න ඕන මේ අය මේ වැරදි වල මුදවන්න ඕන ඒකේ නැත්නම් මේ ගැන දිනුවක් ලබන්නට බැහැ අපි අර යටිදෝර කාලේ වතුර නතර කළා ඒතකොට සමහර අය කියනවා යාමීට කොහොමද නම් අපිට බෞද්ධ ගොල්ලන් වතුර දුන්නා මේ හාමුදුරුවෝ කියාවට කරහවද කියලා නේන අපට ඔක පෙන්වන්න බැහැ මේ විදිහට කතා කරනකොට සමහර අය අපට කරන්නට වෙන විකල්පයක් තිබුණේ නැහැ. භාවනා පන්තිය මාස් එකට නතර කරන්නට තිබුණා. අදත් ඒ අය මෙහි ඉන්නවා. තව කියන්නේ අප නිමය නිවන් මාර්ගට යොමු කරන්නේ නිවනට පත් කරවන්නේ එසේ නිවනට පත් කරව හැකි කරවලිය හැකි දේශනා පට කරගෙන කරගෙන ආවා. ඒ අතරම විට අප ඉදිරිපත් කළේ අපගේම අධ්‍යක්ෂණය කරන ලක් භාවනා ක්‍රමය. කිසිම පොතක පතට දක්නට නැති කිසිම ගුරුවරයෙකු ගැන අහන්නට නොලැබෙන භාවනා ක්‍රම සාස්ත්‍රික ප්‍රතිඵල නිරාමයට නැති භාවනා ක්‍රම. නිවනට යොමු කරන ධර්ම දේශනා ඉන්ද ඉන්දකතරවගේ කෙලින්ම නිවනට පත් කරන ධර්ම දේශනා. ඒ වටේම මුත්තර නිතර නිතර නිතර දෝෂාරෝපණය කරන බව අපට දැනගන්න ලැබෙනවා. සමහර තියෙනවා මොනවාද මම බුදු බණ කියනවා කියලා කියන්නේ. කාටදෝ තේරෙන්නේ මොනවද අනුරූපරණය කරන්නේ මේ විදිහට කතා කරලා. අවසාන වශයෙන් මේ ධර්මයේ දේශනා කරන දවසේදී සනාපස්සෝ කියන ඔය කියන භාවනා කාටද කරන්නත් පුළුවන්. ඕවකල අපිට අනුබද තමයි ගන්නට පුළුවන් කියන්නේ. ඒ වචනේ ප්‍රකාශ කළාට පසු මට මොන විකල්පයක්ද තිබුණේ එවැනි ධර්ම දේශනා අතර කිරීම හැර ඒකයි මේ වාගේ ධර්ම දේශනා කර සීමට අපහසු කළේ. මෙයාට මතක ඇති අප මේ ගමන පටන් ගන්නකොට ඉස්සර උදේ පැය සමාවක් ගන්න දේශනා කරනවා. නමනා මානින්දලා 11යි 15 වෙනකම් දාන යන කික්ම භාවනාවට දෙත් වෙනවා. ඒ අතරේ ඇරෙන්න නෑ ඉඳාගෙන නෑ අවශ්‍ය කරනවා. කතා කරනවා නතර කරනවා තේරුම්නාද කියලා බලනවා. දොරමාල් කරනවා. පැයක් විතර මේ අය උත්සෝගමත් කරනවා. මුලින්ම නවුරු කරනවා. ධර්ම සාකච්ඡා පවත්වනවා. ඊට පස්සේ බ්‍රහ්මාණය ඉස්සහමාණයට තුන වෙනකම් දිගටම භාවනා උපදෙස් දෙනවා. නැවත සවස දෙනවා ධනත ධර්මයන් දේශනා කරනවා. මේ විශේෂක නිදිච්චලිස්කීදී ප්‍රතිකේතීමේ සමාපස්සාද. මේ ශ්‍රද්ධාව පළවෙනි එක, පළවෙනි එක. මෙයාගේ වැඩි ආකර්ෂණ එක. මා මේ අවකාශ කරේ යම් කිසිවක් නිසා නෙවෙයි. මේ ඇයිගේ වැඩි කෙනා දෙන්න ඕනේ මේ හදන්න කරනවා. එසේ හැදී නැත්නම් මේ තව තවත් පිළිවීමකට ප්‍රපාතයකට ඇදගෙන ඒක නිසා මේ වැඩි මෙරි වැඩි කෙනා දුනාට සතුව මේ හදා ගන්න උත්සාහ කරන්න ඕන. විශේෂයෙන්ම ගිය සතිය අපි දෙදෙනෙකුට ප්‍රකාශ කළ මේ ශ්‍රද්ධාව ගැන කතාව. මේ ඇයිටත් මේ කතාවක් ප්‍රකාශ කිරීම සුදුසුයි. මේ සීවලී හාමුදුරුවෝ මෙයා කවුරුද දන්නවද මහන්සියගේ මාතාව සුප්පවාසී අවුරුදු 7ක් කුසේ තමන්ගේ දරුවාට බාහිර සිටීමට සිදු වුණා කුමක් නිසාද කල්යම් කරපු අකුසල කර්මයක විපාකයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කර්ම ශක්තිය දුනාට පසුව සුපවාසාව යහතින් දරුවා ප්‍රසූත කෙරේවා කියලා දිස්ත්‍යාණයක් කළා එතකොට යහතින්ම ඒ සීවලිය කුමරුවා ලෝකෙට දිවි වුණා මෙන්න නිසා ඒ උපසප්පවාසා මාතාව කල්පනා කරලා මේ පිට දවස් හතක් ගියාට පස්සේ බුදුසමය දුරන්ටයි සංඝ රත්නයටයි දානයක් දෙන්න ඕනේ කියලා දානය දෙන්නට එදා පිළි අරගෙන කෙනෙක් සිටියේ. ඒ නිසා මොගලන් හාමුදුරුවෝ යැවුවා බුදුහාමුදුරුවෝ විසින් ඒ පුද්ගලයා ළඟට ගිහිල්ලා ඒ දවසේම දුක්ඛවාසාවට ලබා දෙන්න තියෙන්නේ. මෙයා නිවිලා කිව්වා මේ දුක්ඛවාසාව අවුරුදු 7ක් දුක් ඉඳලා ඉන්න ළමයාලදී ඒක නිසා මේ දානය ඔබේ දානය එයාට කියනවා මේ දවසට දෙන්න ඔබ වෙන දවසට දාන ගන්න. මොගලන් හාමුදුරන්ට මේ පුද්ගලයා කියනවා කවුද දන්නේ මගේ ජීවිතයේ එක්කල් පවතින කියලා. කවුද දන්නේ මගේ ධනය එතෙක්කල් සුරකින්න ආරක්ෂාවෙන් පවතිනද කියලා. කවුද දන්නේ මගේ ශ්‍රද්ධාව එතෙක්කල් පවතිනද කියලා. මොගලන් හාමුදුරුවෝ මහ යුද්ධයෙන් බැලුවා ඔහුගේ ජීවිතයට කිසිම අනතුරක් නැහැ. ඊට පස්සේ බුදුන් මොගලන්හානක කිව්වා මම ඔබට ඇට වෙනවා ඔබේ ජීවිතයට කිසිම අනතුරක් වන්නේ නැහැ. මොගලන්හාන කියන්නේ ඔබේ මේ ධනයට කොමක්වත් සිදු වෙනවද කියලා. ධනයට කිසිවක් සිදුවන්නේ නැහැ. කොරෝනාවෙන් හතරන්ගෙන් ආරක්ෂා වෙනවා. ඊට පස්සේ මොගලන්හානක ඔබේ ධනයට මම ඇට වෙනවා. ඔබේ ධනයට කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. එහෙත් ඔබේ ශ්‍රද්ධාවට මට ඇති වෙන්න බෑ. මොකද වෙනස් වෙයි කියලා. ඒ කියන්නේ උපසම්පන්නව මොකක්ද හාමුදුරන්ට කෙනෙකුගේ ශ්‍රද්ධාව කොයි ආකාරයෙන් වෙනස් වෙයිද කියලා හිතලා මම මැනගන්නට බෑ. උපසම්පන්න කෙනෙකුට ඒක දකින්නට බෑ. ඒ තරම් මේ ශ්‍රද්ධාව වෙනස් වෙන ධර්මයක්. ඒක පුත්කජන ලෝකයේ සිටින පුත්කජනයාගේ ගතිය ස්වરૂපයට අප දන්නවා. එසේ ශ්‍රද්ධා වෙනස් වුණාට අපේ සිිතේ සංකල වීමක් නෙවෙයි අපි මේ ප්‍රකාශ කරන්නේ. එසේ ශ්‍රද්ධා වෙනස් වීම තුළ මේ ආයත ලබාගත හැකි ප්‍රතිඵල ලබා ගන්නට නැහැ කියනවා. මේ ආයත කොච්චර පාඩුවක් සිදු වුණාද කියලා බලන්න මේ ආයතෙන් බල දිහාකල්ප නිසා. මේවා හදාගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සද්ධා ධනං. දීර්ඝ ධනං සද්ධා මහා ධනං. සද්ධාදී සම්පරිසත්කෙච්ඡාන ප්‍රතිපද තියෙන ශ්‍රේෂ්ඨතම ධනය ඒ සද්ධාව. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් අහනවා දස්සක් ගිහලා සතන්සෝතර තීයෝගම් කොහොමද මේ චතුර්ෝගයන් තරණය කරලා නුවණ සාක්ෂාත් කරන්නේ? බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුර සද්ධායෝතර තීයෝගම් සද්ධාවසයි මේ කාමෝග භවෝග අවිජ්ජාෝග ආදී චතුර්ෝගයන් තරණය කර සංසාර දුකින් අත්මිදෙන්නේ කියලා. සද්ධාව ඒ තරම් වැදගත් ධර්මයක්. මේ අයගෙන් අපි යන්නේ අසුවත් මේ හත්තිස් බෝධිපාක්ෂික ධර්ම වල ඉන්ද්‍රිය ධර්ම මොනවද බල ධර්ම මොනවද කියලා එක පාඩමේ ඇතුළේ සද්දින්ද්‍රිය විදින්ද්‍රිය සතුන්ද්‍රිය එන් සද්ධා බල විදිය බල. මේ විදිහට කියන්නට පුළුවන්කම නෙමෙයි අවශ්‍ය වන්නේ. මේවා කියලා පොත්වල තියෙන සංඥාසිතේ ඇති කර ගැනීමයි ඒ ගුණධර්ම වල සමාගයේ සංකාරය තුළ ඇතිව වර්ධනය කරගත යුතුයි ඇති කරගත යුතුයි ඒකත් ඒක ඉඳලා ගන්න. සද්ධා ඉන්ද්‍රියක් වශයෙන් අපගේ සිත තුළ වැඩෙන්නට ඕන. සද්ධාවල බලයක් වශයෙන් අපගේ සිත තුළ වැඩෙන්නට ඕන නිර්වාණය සාක්ෂාත් කරගන්නට. වැඩි වෙන්නේ සැලසෙන වැඩි වෙන්නේ සැලකෙන යන සද්ධාව තුළින් ඉන්ද්‍රියක් වශයෙන් මේක වැඩෙන්නේ නැහැ බලයක් වශයෙන් මේක වැඩෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට කවදාවත් නෙවෙයි සැලසෙන්න ගන්නෑ. මේ ඇයිද ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට අපි කියවා මතකයි මෙන්න මේක කතාව. මේ ඇයිද මතකද දන්නේ නැහැ මට නම් මතකයි. හ්ම් මේ සංකෝ විච්ඡේ සංකන්න නිද්‍යාන සමස්සා පරිපූර්ණතා අරමණ හෝති සතෝ මුදතරේ අනාගාමෝ හෝති සතෝ මුදතරේ සකදාගාමෝ හෝති සතෝ මුදතරේ සෝතාපන්නෝ හෝති මේ ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා සද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණවම තෝරහ වෙනවා. මේ ඊට අධිකරණය කරනකොට ඔහු අනාගාමී වෙනවා. ඊට අධිකරණය කරනකොට ඔහු සකදාගාමී වෙනවා. සතෝ බුදුතරයේදී ඊට පදනම් ඔහු සෝතාපන්න වෙනවා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය ධම්ම වල තියෙන බැඳිගත්මන් දෙකෙන් නෙමෙයි කරන්නේ. එහෙම කියලා ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ වදානවා. "විමානකෝ විච්ඡවේ පංචේන්ද්‍රයන් සබ්බේන සම්බන් සබ්බතා සම්බන් නැති." මේ මේ පංචේන්ද්‍රිය ධර්මයන් කෙනෙක් මේ පිටතට බැඳිලා නැත්නම් මහණෙනි සමහන බාහිර පුද්ගල පක්ෂයේ හිතෝතේ ලබන ඒ පුද්ගලයා මේ ආර්ය භූමියෙන් බැහැර වූ පුත්තජන භූමියේ සිටිනවා කියලා මම වදාරනවා. කොච්චරනම් වැදගත් විදියට ඒක තේරුම්කව තියනවාද කියලා බලන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් අපගේ සිත තුළ වැඩි වෙනසෙ බල ධර්මයන් අපගේ සිත තුළ ප්‍රවර්ධනය වෙන්නේ කියන්නේ එසේ නැතුව මේවා මේ සංඥාවකට සීමා කර ගැනීම මාත්‍රයකට සීමා කර ගැනීම නෙවෙයි අවශ්‍ය. මේ දැන් කල්පනා කරන මගේ සිත තුළ සත්‍තාව ඉන්ද්‍රියක් වශයෙන් වඩාලා දෙතේ. සද්ධාව බණ්ඩනයක් වශයෙන් වඩාලා දෙතේ. ඒකයි සද්ධාව බීජයක් වන්නේ. එනිකයි සද්ධාව ඵලයක් වන්නේ. ඒකයි සද්ධාව ඉන්ද්‍රියක් වන්නේ. එසේ ඉන්ද්‍රිය සත්‍යයෙන් බලපත්යෙන් මෙහෙම සත්‍ය ආදී ධර්මයන් නැති කෙනෙකුට කවදාවත් මේ ජීවිතයේ නිවන සාක්ෂාත් කරගන්න බෑ. ඒක නිසා මේ ඇති වැදගත්කම තේරුම් ගන්න. විශේෂයෙන් මේ සද්ධාව විනිවිදයට අය විසින් බුද්ධානුස්සතිය භාවනාවේ වැඩි වේලාවක් මෙත්තවන්න. ධම්මානුස්සතිය භාවනාවේ වැඩි වේලාවක් දෙන්න. ඒ වගේම සංඝානුස්සතිය භාවනාවේ නිතර නිතර ප්‍රගුණ කරන්න. මේ ක්‍රීඩකකම ශ්‍රේෂ්ඨ ගුණක් සංඥාවක්. සංඝ රත්නය, ධම්ම රත්නය, බුද්ධ රත්නය කියන ගුණක් සම්දම් මේ මහා පොළොවට වඩා අතිවිශාලයි. මහා පොළොවට වඩා බරයි. නමුත් වැඩි කැටයක් තරම් වූ සුළු සමාදන්නා වරදක් දුටුවාට පසුව අර මහා පොළොව තරම් විශාල වූ ගුණක් සම්දේ නිසිය දෙවි යන සත්‍යයක් සාමාන්‍ය සිතුම් මේකේ තුළ ඇතිවන්නේ. එහෙම වුණොත් සමාජයේ පාඩුව ඒක නිසා නැවත නැවත නැවත නැවත මේ බුදුගුණ ධර්මගුණ සංගුණ ප්‍රගුණ කරන ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වඩන්න ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් ඇති කරගන්න එසේ කරගත්ත පමණක් වෙනකොට පුළුවන් වෙනවා මේ ඉන්ද්‍රිය ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් බල ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් බලාපොරොත්තු වෙන සාක්ෂාත් කිරීමට සද්ධා වේදන් සපෝ රුක්තිය දෙවි කාරණාවකින් වදාළේ සපෝ රුක්තිය සපත තමයි සීතල වතුර නැත්නම් මේ වැස්ස මේ අශාපදී කපේ ප්‍රකාශ කළා ඉන්ද්‍රිය සංවරය ගැන. විශේෂයෙන්ම දියවැඩට ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කරගන්න තපස් බව අප දන්නවා. ඒ නිසා ප්‍රකාශ කළා හැකතරම් දුරට මේ යසකන ආකාරයේ මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්නට, ගෝපනය කරගන්නට, දමනය කරගන්නට උත්සාහ ගන්නට ඕනේ කියලා. අනවශ්‍ය වූ සාගාදී සිතුවිලි ඇති වෙන්නට නොදී මෙසේ කිසිම දේශක තියෙනක් ඇතිවීමට නොදී පුළුවන් තරම් එදිනදා ජීවිතයේදී මේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට ඉන්ද්‍රිය සංවරය තමයි සිසුසු ඇති කර ගන්නට ඕන. එසේ නැති කෙනෙකුට මේකෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ මේ භාවනාව කරලා නිවන සාක්ෂාත් කරන්නට බෑ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යම ධර්මයක්. ඒක සමාජයේ ජීවිතයට එකතු කරගත යුතු ධර්මයක්. ඊළඟට පඤ්ඤාමය යෝගනාංගලක්. ඉතාම ගැඹුරු කාරණාවක් විදහා දක්වන දේශනා පාඨයක්. අත වශයෙන් මෙවැනි ගැඹුරු ධර්මයක් මේ ආයත ප්‍රකාශ කිරීමට මගේ ප්‍රතිපත්තියක් නෑ මේ ආයත ඒවා ගෝචර නොවන නිසා විශේෂ නොවන නිසා. වචනයක් දෙකක් පමණ ප්‍රකාශ කරනවා. නඟුලකින් කරන්නේ මොකද්ද? පොළොව දෙක දෙක කරගෙන යන එක. පොළොව දෙක වෙනවා දෙක වෙනවා. එලෙසින් මේ ඝන සංඥා කියන මෙතේ කියන්නේ පංචස්කන්ධ ලෝකය දෙකට කියනකට තමයි සමස්තන සංඥාවක් කියන්නේ නෑ මේවා නාමය මේවා රූපය කියලා. මෙන්න මේ වශයෙන් පැහැදිලි නිස්සම දැකිය හැකි ප්‍රඥාවක් මේක කියන්නේ නුවණක් පිළිබඳ වෙන මෙන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය ඝන සංඥාවක් හැදෙනා දෙකට ගණන් දැකිය හැකි. ඊට පස්ව මේ පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධය සහ නාමස්කන්ධය ඒ ඒ ක්ෂණයේම වර්තමාන ක්ෂණයෙම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ආකාරයේ දැකීමට තරම් දිනියට යන පුරුතවල ජීවන ප්‍රඥාවක් අපිට තියෙන්න ඕනේ. මේවා අනිත්‍ය අනිත්‍ය කියන සංඥාවක් අපිට කරගැනීම නෙවෙයි. ඒකේ ධර්මයක් ශ්‍රවණය කිරීම නෙවෙයි. එවැනි එවැනි කරුණක් ගැන පොතපතින් යමක් ඉගෙන ගැනීම නෙවෙයි. සමාධිමත් සිතට අපගේ හදවත තුළින්ම මේ පංචස්කන්ධ ලෝකයේ යථාර්ථයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට සමත් වන ප්‍රඥාවක් තිබෙන්නට ඕනේ. විශේෂයෙන්ම පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ආදී වශයෙන් ඇතිවීම නැතිවීම දැකීම ආදී වශයෙන් දැකීමට සමත් වන ප්‍රඥාවක්. මෙයයි මේ භාවනාව ප්‍රතිදීමට අපාය මේ සමාධිය පැත්තට තියෙන සමාධි මහාන් කප්පකම් පැත්තකින් සබල ඒ අයදා දෙවිඳ නිමත මානෙලා මේ උපදෙස් අරගෙන භාවනාවේ නිරතවන්න ඕනේ. ඒ නැතිද නොවන කෙනෙකුට මේ කියන පංචස්කන්ධයේ අනිත්‍යතාවය දැකීමට තමයි හැකි වෙන ප්‍රශ්නාවක් ඇති කර ගන්නට බැරි වෙනවා. නිහත මානී වන්නට ඕන. ඒකයි යෝගාවචරයේ ළඟ සිද්ධිය තු වෙන ධර්මය. එම නිසා ඒ භාවනා උපදෙස් දෙනාගෙන් උපදෙස් ලබා ගන්න. උපදෙස් ලබා ගන්න කටයුතු කරන්නේ. ඊළඟට මනෝයත්සන් මනෝ මෙතන සමාධිමත් එක තමයි යොකේ මේ අයගේ සමාධිය කොයිතරම් දුරට දැන් බැහැලා තියෙනවද නැත්ද කියන එක මේ අයම දැනගන්නට පුළුවන් ඇති. හරියට කරගෙන කෙනෙකුට නම් සමාධිය යොමු මෙතන පොඩ්ඩක් භාවනා කරනවා ඊට පස්සේ වෙන දේවල් කරනවා ඊළඟ සංසාරයෙන් තවත් මේ ලෞකික ලෝකයේ වැඩ එහෙම කරලා සිටින කෙනෙකුට මේ සමාධිය දිනු කරන්නට බෑ ඒ සමාධිය නැති නිසාම තමයි අර කලින් කියපු ප්‍රඥාව දිනුවන්නේ නැත්තේ සමාජතෝ වික්කලේ වික්ඛෝ යතහබ්බ සංකදානාති කියලා බදාලේ. සමාධිමත් එකක් තියෙන කෙනෙකුටයි මේ සංස්කාර ලෝකේ යථාපස්සේ යථාපමිද අවබෝධ කරගත හැකි වන්නේ. එසේ නොවන කෙනෙකුට මේවා නිත්‍යයි මේවා සුඛයි මේවා සුභයි මේවා ආත්මයි වශයෙන් පිළිගන්නවා. එසේ සමාධිය දිනු කෙනෙකුට ප්‍රඥාව දිනු කෙනෙකුට විතර සංස්කාර ලෝකයේ විශේෂයෙන්ම ප්‍රමාණීය සංස්කන්ධ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. ඊළඟට සතිමූපාල පාස්ලං කෙවිච්ච සහ හේවන තමයි සතිය. අපි මේ ආයත සතිය ගැන කොයිතරම්නම් කරුණ ප්‍රකාශ කළාද? සවර්ණ සතිය දිනු කර ගැනීමට මේ කිසිම හංගුවක් දක්වන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තහන හතරන් සතිය පිළිදෙන කරුණ හතරක් දෙයක් කළවදාලා. කායානුපස්සනාවක්, වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් වශයෙන්. සතිය ඉන්ද්‍රියක් වශයෙන් වදාලා සතිය බලධානයක් වශයෙන් වදාලා සතිය බුද්ධාල ධර්මයක් වශයෙන් වදාළ සම්මා සතිය වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයක් වශයෙන් සතිය තුනන් කරා. එසේ අවධානය කොට තිබෙද්දී මේ අය සතිය දිනු කරගන්නේ නැත්තේ ඇයි කියන එක ගැන මට නම් හේතුවක් හිතා ගන්නට බෑ. පොඩ්ඩක් මෙහා දැන් භාවනා කරනවා ඊට පස්සෙ තේපොන්න ධ්‍යාන කිසිම සතියක් නෑ. ඊට පස්සෙ පොඩ්ඩක් කියලා එනවා අය භාවනා කරනවා නැවත ධ්‍යාන පන්න ධ්‍යාන කිසිම සතියක් නෑ. ඊට පස්සේ ඉතින් තවද දේශනාව කොවිලාට කොවිලාට කියනවා වෙනසම නිසා ඉන්නවා කිසිම සතියක් නෑ. මේ සතිය ඉන්ද්‍රියක් වශයෙන් බලයක් වශයෙන් බුද්ධංග ධර්මයක් වශයෙන් ආකර්ෂාංග මාර්ගයේ අංගයක් වශයෙන් බලාගන්නේ නැතුව දිනු කරගන්නේ නැතුවද මම හිතන්නේ නිවන් ගන්නට. එහෙම හිතලා කමතාවක් කියවලින් හරියන්නේ නැහැ. එහෙනම් පුත්‍රජාන මහත්මයා සම්මා සතියට සම්මා සතිය කියලා මාර්ගාංගයක් වශයෙන් මේ වදාරන්නේ නැහැ. ඒ නිසා සතිය පුදුමන් තරම් ප්‍රගුණ කරන්න උත්සාහ ගන්න ඕනේ. අප ඒ කාලේ භවනා කළා භවනා පන්තියට ගිහිල්ලා උදේ පාන්දර 3ට පටන් ගත්තාම රෑ 10 වෙනකම් කිසිම වෙන දෙයක් නැහැ. වෙන කිසිම කතාවක් නැහැ. සම්පූර්ණ සත්‍යයට සක්මන් භාවනාවෙන් පරිඥාන්තයට යනවා. පරිඥාන්තයෙන් සක්මනට යනවා. නැවත පරිඥාන්තයෙන් සක්මනට නැවත සක්මනට නැවත පරිඥාන්තයට. සතියෙන් තොරව කිසිම කර්තව්‍යයක් සිදු කරන්නේ යාළුවන් සමග භාවනා පන්තියට ගියා සමහරට සමාන දෙක හිටිය අපේ දවස එකම වචනයක්වත් ඒ මුළු කාලය තුළම ඒ යාළුවා සමග කතා කරගෙන එන අවසාන වශයෙන් වෙන දවසේ හැරෙයි එන ගමන පස්සකෝදී හොය. ඒ විදිහට අපි කටයුතු කළේ ඒ විදිහට අපි සතිය දිනන කළේ. මේ ආයතන මේවා කියලා දෙනවා. සතිය දිනු කරන්න දිනු කරගන්න කියලා. කිසිම උනන්දුවක් උත්සාහයක් මේ අය ගන්න. භාවනා කරන්න තාවත් මොනවද මේ කරන්නේ? භාවනා කරන අතර කරගත්ත අය මොනවද කරන්නේ? කුටිවලට යනවා, ජනෙල් පොළොවේ එන්නවා. අනිත් අයගේ වැරදිය මොකද හොයනවා? දෝෂාරෝපණය කරනවා, විවේචනය කරනවා. තමන් ආවේ මොකටද කියලා දන්නේවත් නෑ. අකුසල විස්ස කරගන්න. මේ වෙන අර දෙස්සිය යන ධර්ම තවත් දෙස් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් සතිය දිනු කරගන්න උත්සාහ කරන්න. මේකේ ඇති වැදගත් භාවය තීරණය කරන්න. මේවා අවධාරණය කරලා අපි ප්‍රකාශ කරන මේවා අවශ්‍යම ගුණ ධර්ම නිසා නම් යන්නට. මේ අය ඇයි මේ සතියෙන් නැතුව සතියෙන් තොරව වැඩ කටයුතු කරන්නේ? ඇයි මේ අයට සතියෙන් තොරව වැඩ සතියෙන් යුතුව වැඩ කරන්නට බැරි? අන් කිසිවක් නෙවෙයි. මේ අයට ඕනකමක් නෑ මට සතිය දිනු කරගන්න ඕනේ කියලා. අද මෙතන පොඩ්ඩක් ගන්න මේ ආනවා ඊට පස්සේ ඔන්න සතිය මොකක්වත් නැහැ භාවනා මොකක්වත් නැහැ හැම වෙලෙම මොනවද කියලා කතා කරලා පොඩ්ඩක් වාඩි වෙලා තමනා කරලා ඊට පස්සේ නැවත තේරුම් ගන්න මොන සතියද සතිය කියන්නේ නේද? ඒ නිසා සතිය දිනු කරගන්න ඕනේ. මගේ සතිය ඉන්ද්‍රියක් වශයෙන් වඩා ගන්න ඕනේ. සතිය බලයක් වශයෙන් මගේ සිතට දිනු කරගන්න ඕනේ. සතිය සම්බුද්ධ සති සම්බුද්ධ ධර්මයේ මගේ සිත තුළ ඇති කරගන්න ඕනේ. සමාසත් මගේ මානිය සිත තුළ වර්ධනය කරගන්න ඕනේ. මේ වගේම සතර සතිපට්ඨාන ධර්මය දිනු කරන්න ඕනේ කියන අවස්මය අවබෝධය ඇති කරගෙන සතියෙන් යුක්ත කටයුතු කරන්නට අදපටන් තීරණයක් ගන්න නැවතත් මානසිකව මතක් කරනවා. සක්මන් භාවනාවේ ස්පර්ශනක භාවනාව කියන්නේ සම්මත බ්‍රහ්මන භාවනා කරන එකක් සතිය. ඉඳගන්න එකක් සතිය පිටවලාම වැඩ කටයුතු කරන්න ඕන. කෑම කන විට බොන විට තේ බොන විට ඇති පිළි කැටිලිය යන විට සෑම අවස්ථාවෙම සතිය පිළිගන්න ඕන. ගතේ සිටි උතුම් යසුත්තේ ජාගෘත භාෂිත සොන්නේ භාවය සම්ප්‍රදානකාරී හොටි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. සිත ගැන සිටිනේට අවිදෙන විට ගමන් කරන විට දාගෙන සිටිනේට කන විට බොන විට මේ කුල් කාලයක් සක්පාවක් සිදු කරන එකක් සතෝ හෝති සම්පදානකාරෝ සම්පදානකාරී සති සම්පදානයෙන් මෙතේ කටයුතු කරන්නට ඕන. ඒකේ දියුණු කරගන්නේ නැති සතියක් ඇති කෙනෙකුට කවදාවත් මේ නුවණ ලබන්නට බෑ. කවදාවත් සමාධිය දියුණු කරගන්නට බෑ. එම නිසා මේ පුළුවන් තරම් සතිය දියුණු වන ආකාරයෙන් සතියෙන් මෙතන වැඩ කරන්නට ඕනේ කියලා හිතලා සතිය දියුණු වන ආකාරයට වැඩ කරන්නේ. එහෙම නැතුව පොඩ්ඩක් වෙනසාල දවසට ඇවිල්ලා පොඩි වේලාවක් භාවනා කරලා නිවන් ගන්නට බෑ. මේ ජීවිතේ නුවණක් ලබන්නට අපේක්ෂාවක් තියෙනවා. මේ සතර දුක නිදියන්ට කැමැත්ත තියෙනවා නම් ඒකේ කටයුතු කළ යුතු වෙනවා. එසේ පුණ්‍යම වන තේන මේ ඇයට බාධා මේවා නැවත නැවත ප්‍රකාශ කිරීමෙන් මහා ලන්නේ නැහැ. හොඳයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආයතෝ වසීකතෝ ආකාරේ උදලියතෝ කය සංවර කරගන්නවා වචනේ සංවර කරගන්නවා අර වචන සංවරය නැති අයගේ සිත තුළින් තමයි මේ වචන සංවරය නැති නිසා අර හටගෙන වචන පිටරගෙන දිවෙන් නැමෙන නැමෙන විදියට භාෂාව වචන පිටරගෙන ඒවා පිට කරන්නේ නැතුව පුළුවන් තරම් වචනේ සංවර කරගන්න ඕනේ යෝගාවචරයේගේ ජීවිතය මා මෙයන් ප්‍රකාශ කරලා දෙනවා ඇස් දෙක තිබුණත් අන්තයක් වශයෙන් ජීවත් වන්නට සංදේක තිබුණත් දිවෙක් වශයෙන් ජීවත් වන්නට කටජුණා ගොළුෙක් වශයෙන් හැසිරෙන්නට කියලා. ඒ කියන්නේ අන්‍යගේ ඇසකුද වැඩි හොයවා ඇස් ආලක්ෂා කරන්නේ ඇස් දුවන්නේ නැතුව ඒව ගණන් ගන්න. සමාවේ භාවනා කරන්නේ ඒක නිසා භාවනාවේ නිරත වෙනවා ඇහැ අන්ධ කරගෙන. කන තිබුණට එකේෂනා කියන කියන වචන අත්පත්යේ එන්නේ එන්නේ සිත දුවන්නේ කන දිහෙක් වශයෙන් සබා ගන්නවා. කට තිබුණාට කතා කරන්න දෙන්නේ ගොළුෙක් වශයෙන් හදා ගන්නවා. මේ උපදේශයේ පමණක් පිළිපැද්දා. අස්තිබිත ආදී වශයෙන් සම්තිබිල දිනෙක් වශයෙන් කට තිබිල ගොළුෙක් වශයෙන් කටයුතු කරන්නට පුළුවන් නම් ඔව් නියත වශයෙන්ම මේ නම් මම ගමන් කරමින් සාර්ථක ප්‍රතිඵල වහා නෙලා ගන්න. අපි එහෙම කටයුතු කළා නැත්නම් එහෙම කියන්නේ නැහැ. ඊළඟට ආහාරයේ උදරේකට මේ ආහාරය ගැන සංවර වෙන්න ඕන. අප විසතිය පැහැදිලිවම ප්‍රකාශ කළ ආහාර ගන්නා විට ආහාරයේ මත්පන්තාවයේ තිබෙන ඕන සතියෙන් ගන්න නැත්නම් මේ ධාතුමනිකාර භාවනාවේ නිරතයෙන් නැත්නම් පටිච්චෝල මනසිකාර භාවනාවේ මුල් කරන ආහාර ගන්න කියන්නේ. මේ ආහාරයේ මත් සංකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ නිතර නිතර අවධානයකට වදාගලා තියෙනවා. එනිසා මම හිතනවා ඒක ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. මේ ආහාර ගැනීමේදී සතිය නිතියලා නැත්නම් මේ පටිච්චෝල පිළිතුර දක්වන්නේ නැත්නම් භාවනාංශකාර භාවනාවේ මුල් කරන මේක ගන්නට ඕන. ඊළඟට දිව්‍යන්නේ දොර දෝරයි යන යෝගක්ෂේ මාදිවාමනං රක්ෂති යන වස්සත්තං වස්ස ගන්තාන සෝචති ඒ බුදුරජාණන් වහන්සේ කී ලංකනට දුක් මාගේ මේ දුක නැති වෙනාද එතන නොබ මේ ජීවිතයේ අසහරින්නේ නෑ රක්ෂති යන වස්සත්තං නොනවත්වාම නොනවත්වාම ඉදිරියටම ඉදිරියටම මගේ විරුද්ධ සමාන කරනවා මේ අය අත්දැකීම් කරන්න කියලා කල්පනා කරනවා මෙතන පොඩ්ඩක් වෙන ගමන් ආ කරන දීක ටිකක් තියෙනවා ඊට පස්සේ මේ දීන්නේ මොකද වෙන්නේ කොහේ ගියාද කියලා දැනන්නේ. ඊළඟ සංසවාද වෙන සංවිධාන පොඩ්ඩක් ධර්මයේ ඇසීමට එනවා බණ භාවනා කරන්නට කියන්නේ. අපි මේ ඉන්නේ අන්තිසාර නිසා නෙවෙයි. සසර දුකින් මෙතන භාවනා කරලා නිවන අත්පත් කර ගැනීමට කියන අදහස පෙරට කරගෙන පුළුවන් තරම් ජීවන ජීව කරගන්න ඕනේ. අඛණ්ඩ ලෙස යන ජීවිතයක් තියෙන්න ඕනේ. අද මෙතන මොහොතේ කරලා ඊළඟ සෙනසුරාදා දවස් දක්වාම කිසිම ජීවියක් නොකර සිටින කෙනෙකුට පහසෙන් දුක්මෙන් දුරුවක් ලබන්නට බෑ. ඒ නිසා මේ ජීවිතයේ භාවනාව එකතු කරගන්න ඕන. මම මේක පෙර මෙයාට කියලා තියෙනවා සතර සතිපට්ඨාන ධර්මය ජීවිතයට එකතු කරගන්න කියලා. එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරන ගමන්. එතකොට ජීවිත යථාර්ථනා වෙන්නේ නෑ. අඩු වශයෙන් දවසකට පැය දෙකක්වත් භාවනාවේ නිරත වන්නට පුරුදු පුරුදු වන්නට ඕනේ. එසේ නොවන කෙනෙකුට ලකුණට ප්‍රතිඵල ගන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවශ්‍ය ධර්මයක් මේ නිදාගෙන ඉඳලා ප්‍රසීතම ඉඳලා මේ නිදිකිලි සදායදලා අපට කවදාවත් නිවන් යන්නට බෑ. දීර්ය ඇති කරගත යුතු දීර්ය බල ධර්මයක් වශයෙන් දීර්ය නිතර ධර්මයක් වශයෙන් සම්මා වායාම වශයෙන් වැඩෙන්නට ඕනේ. දීර්ය සම්බුද්ධත්වයක් වශයෙන් වැඩෙන්නට ඕනේ. ඒ වගේම මේ ඉතිපාද ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕනේ කියලා හිතලා මේ විමුක්තියේ තියෙන වැදගත්කම අවධාරණය කරගෙන විමුක්තිය ඇති කරගන්නට මේ අය උත්සාහ කරන්නට ඕනේ. නිවන් යන්න අපේක්ෂාවක් තියනවා නම් මේ ජීවිතයේ මොකද කෙලවර කරන්නට අවශ්‍ය නම් එසේ කටයුතු කළ යුතු වෙනවා. ඊළඟට සත්‍යං කරෝමි විද්‍යා මේ සත්‍යයෙන් සැපේ ප්‍රදානය අපනා කියන එක ඒකේ තියෙන අදහස. මෙහිදී තමයි ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ පරම ධම්මයේ ධර්මෝ නතුවන තැන. ඇත්ත වශයෙන්ම නිවනට යොමු කරමින් නිවන පෙන්නමින් නිවනට උත්සරලා සබන්නාසේ මේ ධර්මයේ මට ප්‍රකාශ කරන්නට පුළුවන්. නමුත් මේ ඇයට ඒවා දිවවන්නේ පහස්යෙන් දේවන්නට නිසා අදීනවන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධාතුණයට කියවන්නේ මේ පායාසේ මනහට මගේ ශ්‍රාවකයන් දෙවියන්ට බ්‍රහ්මයන්ට ලෝකේ කිසිම කෙනෙකුට දෙවන්නේ කියන්නේ සම්මා පරිණාම ලක්ෂණය කියන්නේ. ඒ වගේ මේ දේශනා මේ ඇට දිරවන්නේ. ඒ දිරවන්නේ නැති නිසා ඉතින් නොවන නිසා අපි ඒවට අත කියන්නට බැරි වෙනවා. ඉතින් මෙතන දීපා කෙටි වචනයක් කියනවා නම් මොනවද මේ කපන්නේ මොන සත්‍ය දර්ශනයකින්ද කැපෙන්නේ? යථාභූත ඥාන දර්ශනය යථාභූත ඥානය කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණ තුළින් මේ ඇගේ භාවනාව කරන කාලය තුළදී දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ අනිත්‍ය සංඥාව ඇති කරගෙන නිත්‍ය සංඥාව පකා හරින්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. නිත්‍ය සංඥාව ඇති කරගන්නට ඕන. දුක්ඛ සංඥාව ඇතිවෙන සුඛ සංඥාව ගැළෙහි දිදීම ඇති කරගන්නට ඕන. ආත්ම සංඥාව එලෙසම ඇති කරගන්නට ඕනේ අනාත්ම සංඥාවේ අනාත්ම සංඥාව මතේලා. මේ ප්‍රණීතිය මේ සංස්කාර ලෝකයේ කියන සංහා බරිත අපේක්ෂාව ඇති යන්නට ඕනේ. මේ සංහාවන් කෙරේ මේ සංස්කාර කෙරේ කියන නන්දිය ශක්තිය කියලා තෘෂ්ණාව නිදිසින් යන්නට ඕනේ. මේවා කෙරේ කියන සමදේ සම්පූර්ණයෙන් කැපිලන්නට ඕනේ. මේවා අනිවිෂ කරන දෙවිව ග්‍රහණය කරන අල්ලා ගන්නවා ආදානය කරනවා. මේ ඔක්කොම ගිනිහින් යන්නට ඕනේ. මේ ලකා භූතනාන දක්ෂණයන් කරන්නේ. එසේ නොවන කෙනෙකුට එන ලබන්නේ නැහැ. මේවා ගුණ කතා නෙවෙයි. ඊට අමතරව චතුරාර්ය සත්‍ය දර්ශනයන් කියන සංයෝජන ධර්මයන් කැටකදී කැටකදී කියන්නේ තෝරන. ඇත්ත වශයෙන්ම මගේ පගලද කියනවා දැන් මේවා අනේ මිනිසුන්ට කියන්න කියලා නම් කියන්න වැඩක් නැහැ කියලා මොකද තේරෙන්නේ නැති නිසා. හොඳයි. එතකොට ඒක අපිට මහත්කම. එහෙම කළොත් එහෙම සත්‍යං කරවම දිග්ගාන සෝ රක්ෂන්නේ පමවචන අන්න එවිට මන්නේ සිට විමුක්ති භාවයට පත්ව ගන්නට පුළුවන් වෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ මත ප්‍රාර්ථනා බුදුරජාණන් වහන්සේ කියන ඊළමේ සාපතිකත්තා සාරෝති යමකප්පලා මේ විදිහටම මේ සීතය සීය හැවා ඒක හැර නිසා අමුත්ත ඵල සංඛ්‍යාත නිර්වාණයම සාක්ෂාත් කරා ඒකයන් කටින් පරිත්‍රාණය ඒකීය ඔබලා කාන්න ඒකයන් කටින් පරිත්‍රාණය සම්බ දුක්ඛ පනච්චති ඒකීය කාල මේ දුකින් කෙලවර ඔබ කෙලවර කරගන්න වෙන දැන් අපි දේශනාව නිම කරනවා මේ ආයත අප පිළින්න අවධානය කළ පින්නම් කලේ විශේෂයෙන්ම මේ සත්‍යාදී ඉන්ද්‍රිය ධර්මයන් බලධර්මයන් සංගේ ඇති වැඩගත් භාවයේ ශ්‍රද්ධාවීතියක් වශයෙන් වැඩෙන්න ඕනේ. දිනුරිය, ඒ වගේම සතිය, ඒ වගේම සමාධිය, ඒ වගේම ප්‍රඥාව කියන මේ ගුණ ධර්ම පහ මේ මහා ගුණ සඳ පහ සමාධිය සිත තුළ දිනෙන් දිනෙන් දිනුවන්නට ඕනේ, දිනු කර ගන්නට ඕනේ. එසේ කරන්නේ නැතුව මන්ද මන්ද වේලාවක් ටික ටික වේලාවක් භාවනා කරලා ඉඳලා නිවන් යන්නට යන්නට බෑ. අතන දහස් ගාණක් දුක ගමනක් මේ යන්නට තියෙන්නේ ගුණ දෙන්නේ යන විලාසයෙන් ගමන කළොත් අපට ඒ ගමන යන්නට බොහෝ කාලයක් ගත වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඉක්මනට සීතන් සීගම් ඉක්මනට ඉක්මනට මේවා පූර්ණේ කර ගන්නට උත්සාහ ගන්නට ඕන. සද්ධාව වීර්යය සතිය සමාධිය ප්‍රඥාව කියන ගුණ ධර්ම පහ. මේ ගුණ ධර්ම පහ සම්පූර්ණයට සම්පූර්ණ පූර්ණ සම්පූර්ණ වශයෙන් පූර්ණේ කළාට පමණයි සමත් භාවයේ ලැබෙන්නේ කියලා මා ඉස්සෙල්ලා ප්‍රකාශ කළා කියනක පාඩකෙන් නෑ. ඒක අදිරෙන් අදිරෙන් පෝර්ණේ කළා අයට ඒක අදිරෙන් අදිරෙන් කොමාර්ග ඵල ලබන්නට පුළුවන්. ඒ කියන්නේ අනාගාමී පුද්ගලයා මේ විදිහට ධර්ම පහ දිනු කළේ සකදාගාමී පුද්ගලයා මේ විදිහට ධර්ම පහ වැඩි යුතුයි. සෝවාන් වීමට උත්සුක වන පුද්ගලයා මේ විදිහට ධර්ම පහ වැඩි යුතුයි. මේ ඉන්දිය ධර්ම පහ සබ්බේන සම්බන්ත සම්බදා සම්බතා සම්බන් නැති මේක සිහිතක තමාගේ පිටතල වැඩිලා නැත්නම් ඉස්සෙල්ලාම ප්‍රකාශ කළා බාහිරෝ පුදුජන පක්ෂේ සිතෝටි වදානි මේ ආර්ය භූමියෙන් බැහැරව පුත්තජන භූමියේ හැම දවසම ඉන්නට සිදුවන්නේ ඒක නිසා අපි අවධාරණය කළා මේ ධම්මයේ බව ධම්මයේ අවශ්‍යතාවය මේ අයගේ දුකමක් මේ අයගේ වගකීමක් ඒක පිළිගැනීම හෝ නොපිළිගැනීම මේක පිළිගැනීම හෝ නොපිළිගැනීම කටයුතු කිරීම මේ අයට බාර. මෙසේ මේ ඉන්ද්‍රිය ධර්මයන් බැඳුණු පුද්ගලයෙකුට බල ධර්මයන් බැඳුණු පුද්ගලයෙකුට ඒකාන්ත වශයෙන්ම නිවැරදි සංකේතන පුළුවන් වෙනවා ඒ කුංචේ ධර්මයන් බල ධර්මයන් දිනු කරගෙන යන මේ ඇයට වහවහ නිවැරදි සංකේතන දෙදේවා කියලා අපි ආශිර්වාද කරන්නේ මේ දේශනාව මෙතනින් මෙතන සෑම දිනම දැන් භාවනාවේ නිරත වන්නේ